මාස කීපයක සිට සෙනසුරාදා දින පහක් වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ පළවෙනි ධර්ම දේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍රය සම්බන්ධ කරගෙන දේශනා මාලාවක් අපි පවත්වාගෙන එනු ලැබුවා. අද දවසේ යෙදී තියෙන්නේ 6 වෙනි දේශනාවයි. මේ දේශනා සමූහයේදී පැහැදිලි කරලා දුන්නේ එදා පස්වග මහණුන්ට බුදුහාමුදුරෝ දේශනා කරපු පළවෙනි ධර්ම දේශනාවයි. පසුගිය සතියේදී මේ දේශනාවේ ඇතුළත් වන සම්මා දිට්ඨිය සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කරා. මේ පින්වතුන්ට මතක ඇති මේ දේශනාවේදී පැහැදිලි කරලා දුන්නේ පසක මහණුන්ට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා දේශනා කරනවා මේ සංසාරය හදන සම්මාදිට්ඨියට වෙනස්ව අලුත් සම්මාදිට්ඨියක් ගැන. සංසාරයේ හදන සම්මාදිට්ඨියේ පන්සිල් ආරක්ෂා කරන ඕනෑම මිනිසෙක් ජීවත් වෙනකොට මේ පන්සිල් ආරක්ෂා කිරීම තුල වුණත් ඇති වෙන දිට්ඨිය සංසාරයක් හදනවා. ඒ හදන සංසාරය කම්මස්සගත සම්මාදිට්ඨියකින් යුක්තයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් එහෙමනම් මේ පස්වග මහණුන් මේ ධර්මයේ අහන වෙලාවේ පන්සිල් ආරක්ෂා කිරීම පමණක් නෙමෙයි සමාධි භාවනා වඩලා රූපාවචර අරූපාවචර ආදී ධාන පිළිබඳවත් අධ්‍යක්ීම් තියෙන මේ පස්වග මහණුන් ළඟත් මේ ධර්මීය ශ්‍රවණය කරන මේ පින්වතුන් ළඟත් මේ වෙලාවේ තියෙන්නේ කම්ාශ්‍රතා සම්මාදිට්ඨියයි දැන් බුදුහාමුදුරුව පස්වග මහණුන්ට දේශනා කරන්නේ උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය නිවන තුල ඇතුළත් වෙන දික්තිය ගැනයි. එහෙනම් සංසාරයක් හදන හොඳ තත්ත්වයේ දික්තිය කම්මස්සගතා සම්මාදික්තිය වශයෙන් උත් සංසාරයක් හදන නරක තත්ත්වයේ දික්තිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් උත් ධර්මයේ පැහැදිලි වෙනවා. පන්සිල් ආරක්ෂා කරනකොට ඕනෑම මිනිසෙකුට කම්මස්සගතා සම්මාදිට්ඨියට අනුගත වෙනවා. පන්සිල් ආරක්ෂා කරගෙන හෝ අදිශීලයක් ආරක්ෂා කරගෙන භාවනා ආදී දේවල් සිදු කරමින් ගියත් සමත භාවනාවක් තුලක් තියෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨියමයි. දැන් පහුගිය දේශනාවේදී පැහැදිලි කරලා දුන්න මේ පින්වතුන්ට බුදුහාමුදුරුවෝ පස්සක මහණුන්ට දේශනා කරන්නේ උන්වහන්සේ බුද්ධත්වයේදී ලබාගත්තා වූ ලෝකෝත්තර පෙර නොයසූ සම්මා දිට්ඨිය මෙන්න මේ ಗುಣ හතරෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කම්මස්සගත සම්මා දිට්ඨිය වගේ එකක් නෙමෙයි කියලා පස්සක මහණුන්ට දේශනා කරනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල හැම වෙලෙම අන්තර්ගත වෙන්නේ කාරණා හතරයි. මේ කාරණා හතර තමයි චතුරාර්ය සත්‍යය. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගතයයි චතුරාර්ය සත්‍යය. දැන් මේ පින්වතුන්ට මේ වෙලාවේ තියෙන්නේ කම්මස්සගතා සම්මාදිට්ඨිය. කම්මස්සගතා සම්මාදිට්ඨියේ අන්තර්ගතය චතුරාර්ය සත්‍ය නෙවෙයි. වෙන සත්‍යය. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා රසක මහණුන්ට මන් නිවන අවබෝධ කරගත්තා සංසාර විමුක්තිය අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්තා වූ නිවන සංසාර විමුක්තිය තුළ ඇතිවෙන දිට්ඨියේ අන්තර්ගතය දුක්ඛාර සත්‍ය, සමුදය ආර සත්‍ය, නිරෝ මාර්ග නිරෝධාර සත්‍ය හා මාර්ගාර්ථ සත්‍ය වශයෙන්. දැන් මේ පින්වතුන්ට ගිය දේශනාවේදී අපි මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන පැහැදිලි කිරීමක් කරා. නමුත් දැන් ඒ දුක්ඛ ආර්ය සත්‍ය තියෙන තැන අපි සලකන්නේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨියේ නෙවෙයි. කම්මසගත සම්මාදිට්ඨිය නෙවෙයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට මේ පින්වතුන්ට මේ වෙලාවේ තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. පස්වග මහණුන්ට ඒ බණ අහන කොටක් තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. දැන් පස්වග මහණුන්ට තේරලා තියෙනවා අවබෝධ වෙලා තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මයේ. නමුත් අපිට අවබෝධ වෙන්නේ අපි තවදුරටත් මේ ලෞකික සම්මාදිට්ඨියේ ඉඳලම ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ಗುಣ සාකච්ඡාවට ගන්නවා ඉගෙන ගන්න මහන්සි ඒක නිසා වෙන් අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ප්‍රත්‍යක්ෂ වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල දැන් ඇතුළත් වෙන්නේ මොනවද ආර්ය සත්‍ය හතරක්. පසුගිය දේශනාවේදී මම පැහැදිලි කරා ඒ ආර්ය සත්‍ය හතරේදී පළවෙනි ආර්ය සත්‍ය දුකයි. ඉපදීම දුකයි. ජරාව දුකයි. මරණය දුකයි. ඒ වගේම මේ දුකට හේතුවක් ඇතුළත් වෙනවා. ඒ ඒ දුකට හේතුව තණ්හාවයි. දුක නැති තැනක් ඇතුළත් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල. ඒ වගේම දුක නැති කරන පිළිවෙතක් මාර්ගයක් ඇතුළත් වෙනවා. දැන් අපේ තියෙන මේ වෙලාවේ බණ ඇහිීමේදී ලෞකික සම්මාදිට්ඨිය. ඒ ලෞකික සම්මාදිට්ඨියේ සමහර විට ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන මුල් ගුණ තියෙන්න පුළුවන්. වර්ධවා තේරුම් ගන්න නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. උදාහරණයක් ගමු. අපිට මරණය දුකයි. මරණය කියන දෙය ලෞකික සත්‍යයටත් දුකයි. ඒ වගේම අපේ සම්මාදිට්ඨිය තුළ ඒ මරණය දුක වුණාට මරණයට හේතුව තණ්හාව නෙවෙයි. අන්න ලෞකික සම්මාදිට්ඨියේ තියෙන තියෙන අඩුපාඩු. සත්‍ය හතරක් නොවෙන්නේ ඒකේ. දැන් අපිටත් මරණය කියන දේ දුකක් වෙන්න පුළුවන්. නමුත් මරණයට හේතුව තණ්හාව නෙවෙයි අපිට තේරෙන්නේ. වෙන කාරණා ටිකක්. උදාහරණයක් ගත්තොත් අද දවසේ මේ බණහන දහසක් දෙනා ඉන්නවා නම් ඒ දහසක් දෙනාට තම තමන්ගේ ලෞකික සම්මාදිට්ඨියේදී මරණය ගැන සිහි වෙනවා නම් දුකක් දැයි. නමුත් ඒ දුකට හේතුව ඒ දහසක් දෙනාටම තණ්හාව නම් නෙවෙයි. ඒ දහසක් දෙනා හිතන්නේ තම තමන්ට ආවේනික මරණයට හේතුවක්. ආන්න එක තමයි ලෞකිකත්ව ලෞකික සම්මාදිටියේ තියෙන දුර්වලකම. ආර්ය සත්‍යයක් නෑ එතන. දුකක් කියලා තේරෙන්න පුළුවන්. සමහර විට මරණයක් ගැන සැපක් වෙන්නත් පුළුවන්. පැතිමාරු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පින්වතුන්ට උනත් තරහකාරී ඒ වගේම හතුරේ ඒ හතුරේගේ මරණය දුකක් නෙවෙයි සැපක්. ඒ ලෞකික සම්මාදිට්ඨියේ ගුණය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නැහැ. මරණයක් පියද ඒක උපාදාන වෙනවාද ඒ හැමතැනම දුකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී මරණයක් තියද ඒ හැමතැනම දුක වගේ මේ මරණයට හේතු ඒ දුකට හේතුව මරණයට හේතුනේ දුකට හේතුව තණ්හාවයි. දැන් මේ පින්වතුන්ට ඔයිට වෙනස් වෙනවා. මරණයක් දුක වෙන්න පුළුවන්. නමුත් මරණයට හේතුව තණ්හාව නෙවෙයි. තම තමන්ට තේරෙන මොනවා හරි වර්තමාන සංසිද්ධිය. නැත්නම් තවත් කුජලයක්. නැත්නම් ලෙඩ රෝගියා. තණ්හාව වෙන්නේ. දුකට හේතුව තණ්හාව කියලා අපිට තේරෙන්නේ අපේ දික්තියට. ඊළඟට දැන් ලෞකික සම්මාදිට්ඨියේදී දුක නැති තැනක් විදිහට තේරෙන්නේ ලෞකිකත්වයේදී තේරෙන්නේ දැන් මරණය දුකක් නම් ඒ දුකට හේතුව සංහාව කියලා තේරෙන්නේ ලෙඩ රෝග වෙන්න පුළුවන් වෙන්න නැත්නම් වසවිස වෙන්න පුළුවන් හදිසි අනතුරු වෙන්න පුළුවන් ඔය වගේ නැත්නම් කර්මීය වෙන්න පුළුවන් ඔය වගේ සංහාව නැතුව වෙන ඕනම අදහසක් අපිට ඉන්න පුළුවන් එතන සත්‍යයක් නැහැ ඒ වගේම මරණය දුකක් වෙනකොට ඒකට පිළියම අපිට පේන්නේ මරණය ඉක්මනින් එන්නේ නැති තැන නිවන නැත්නම් සැනසීම තියනවා කියන එක දෙන්න. එතකොට අපි මහන්සි වෙනවා මරණය ඉක්මනින් ළඟා නොවන විදිහේ දේවල් කරන්න. උදාහරණයක් විදිහට මිනිස්සෙකුට තේරෙන්න පුළුවන් මරණය දුකක් කියලා. ඒකේ සැප විදිහට තේරෙන්න පුළුවන්. manussත්වයේ ඉක්මවලා දේවත්වයේ ලැබුවොත් ඒ ඒක සැපක් කියනවා. ඒ වගේම අපිට හිතෙන්න පුළුවන් නැත්නම් මරණය දුකක් නම් බ්‍රහ්මත්වයේ ඊට වැඩිය සැපක් කියනවා. දැන් මෙන්න මේ වගේ එතකොට මේ දුක දුකට හේතුව දුක නැති තැන කියන කාරණා තුනම ලෞකික සම්මාදිට්ඨියේදී අපිට තේරෙන විදිහත් අර ලෝකෝත්තර සම්මාදිට්ඨියේ නිවන් නිවන අරමුණු කරන සම්මාදිට්ඨියේදී සත්‍ය ස්වરૂපයක් තමයි බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට පැහැදිලි කරන්නේ. මේ ගැන පසුගිය දේශනාවේ පැහැදිලි කරාම. ඊළඟට අපිට මේ ලෞකික සම්මාදිට්ඨියේ දැන් වාසය කරනකොට මරණය දුකක් වෙලා ඒ දුක නැති තැන සමහර විට manussත්වයේ ඉක්මවලා දේවත්වේ නම් අපිට තේරෙන දුක නැති තැනට යන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිම නෙමෙයි. පින් දහම් කරලා පූජා පවත්තලා දේවත්වය ලබා ගැනීම. දෙවියන් ළඟට යයි. එතකොට අපේ තියෙන ලෞකික සම්මාදිට්ඨියේ තියෙනවා කාරණා හතරක්. දුකක් තියෙන්න පුළුවන්, ඒ දුකට හේතුවක් තියෙන්න පුළුවන්. හේතුව හැබැයි 10ක් ඉන්නවනම් හේතු 10ක් වෙනවා. දුක නැති තැනකුත් ඒ ඒ පුජ්‍යලයට තේරෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුව පෙන්නන නිවන නෙවෙයි. අපි ඒ පුජ්‍යලයට තේරෙන වර්තමාන తాවකාලික නිවන. ඒ වගේම අවසානයේ දුක නැති තැනට යන මාර්ගයක් තේරෙන්න පුළුවන්. ඒක ආර්ය ශ්‍රාංග මාර්ගය වැඩිමක් නෙවෙයි. දැන් මෙන්න මේ කියන සංසාරගත සීලම සත්‍යයන්ට ඉපදීම ජරාව, මරණය, ශෝකය, පරිදේවය, දෝමනස්සය, ඒ වගේම කැමති දේ නොලැබීම ආදී මේ කියන සියලු දුක්වලට හේතු වශයෙන් බුදුහාමුදුරු පෙන්නනවා නිවනේදී නැත්නම් සංසාර විමුක්තියේදී තියෙන ditthිය අන්තර්ගතය හේතුව තණ්හාවයි. මේ තණ්හාව වෙනස් වෙන්නේ නැහැ. පුජ්‍යලයනුව වෙනස් වෙන්නේත් නැහැ. ඕන දුකකට හේතුව තණ්හාවයි. ඒ වගේ මේ දුක නැති තැනත් සත්‍යක්මයි. ඒ තැන නිර්වාණයයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැටි. දුක නැති තැනට යන්න තියෙන ක්‍රමයක් ඒකායන නිශ්චිතම ක්‍රමයක්මයි. වෙනස් ක්‍රමයක් නෙවෙයි. ඒ ක්‍රමය ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම. දැන් අපි ගිය පසුගිය දේශනාවේදී මෙහි කතා කරේ දුක්ඛ ආරි සත්‍ය සම්බන්ධවයි. දැන් මේ අද දවසේදී ධර්ම කරුණු පැහැදිලි කරලා දෙන්න වෙන්නේ දුක්ඛ සමුදය ආරි සත්‍ය සම්බන්ධවයි. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියේ අන්තර්ගතයන් හතරේ චතුරාර්ය සත්‍ය. ඒ අන්තර්ගතයේ දෙවෙනි අන්තර්ගතය දුකට හේතුව තණ්හාවයි. දැන් තණ්හාව ගැන මේ පස්වක මහන්ට ධම්සක්පවතුන් සූත්‍රයේ විස්තරයක් කරනවා. මෙන්න මේකයි මං කියන තණ්හාව. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන තණ්හාවේ හැටි මේ විදිහයි. මේ ඒ පාඩේ වුණත් මේ පින්වතුන්ට පාඩම් තියෙනවා. උන්වහන්සේ පෙන්වන්නේ මේ විදිහටයි තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනී සේයතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. නමුත් දැන් මේ බණහන පින්වතුන් හැමදෙනා ගන්න හැමදෙනාම දන්නවා තණ්හාව කියලා වචනය. ඒ තණ්හාව කියන වචනේ එක එක්කෙනා තේරුම් ගන්න තියෙන එක එක විදිහට. සාමාන්‍ය අපේ ජන සමාජයේ විවහාර කරනවා කියලා පුජ්‍යලයන්ට මෙයා තණ්හා අධික පුජ්‍යලයෙක්. මෙයාට තණ්හා අඩු කෙනෙක්. දැන් එතකොට අපේ සමාජය දිහා බැලුවම හුඟක් වෙලාවට මේ වැරදි අර්ථකථනයක් තියෙන්නේ. තණ්හාව ගැන හරි හැටි ධර්මානුකූලව තේරුම් අරගෙන නෙවෙයි අපි ඒ හඳුන්වීම කරන්නේ. තණ්හාව තියෙන පුජ්‍යලයා කියලා අපි කියන්නේ ලෝභය වැඩි කෙනාට. ඒක ලෝභයයි තණ්හාවයි කියන්නේ දෙකක්. සාමාන්‍යයෙන් ජනවහරේ තියෙන්නේ ලෝභාධික පුජ්‍යලයා තණ්හාධිකයි කියලා. ලෝභය අඩු කෙනා තණ්හාවක් අඩුයි කියලා. නමුත් මේ ආර්ය සත්‍යයේදී කියන තණ්හාව ලෝභයක කිසි සම්බන්ධයක් නැහැ. ඊට වැඩිය මහා ගැඹුරක් මෙතන තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු තණ්හාව මොකද්ද කියන එක මේ මම ප්‍රකාශ කරපු වචන 6 තුල තියෙනවා. මොකද්ද වචනය 6? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි චයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ තණ්හාව දුකට හේතුව මෙන්න මේ ගුණ වලින් යුක්තයි මේක ලෝභියම කියලා ගන්න එක වැරදි වෙන මානසික ධර්මයක් ගන්න එකත් වැරදි චෛතසිකයකට සම්බන්ධ කරන එකත් වැරදි මේ තණ්හාව කියන්නේ චෛතසික ඔක්කොගේම ආපු සිතවිලි වලින් ආපු මහා බලවේගය. මේ බලවේගයේ ස්වરૂපයයි බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට කියා දෙන්නේ. තණ්හාව කියන්නේ මෙන්න මේ ගුණයන්ගෙන් යුක්තයි. මේ දුක ඇති කරන තණ්හාව මේ ගුණයන්ගෙන් යුක්තයි. මොනවද ඒ ගුණ? මුලින්ම කියනවා තණ්හාවට කර හැකි කාර්යයන් තියෙනවා තුනක්. තණ්හාවේ කළ හැකි කාර්යයක් තණ්හාවට කරන්න පුළුවන් රාජකාරී කියනවා තුනක්. කාටද සංසාරගත සත්‍යයට. ඊළඟට දේශනා කරනවා මේ කෙටි පැහැදිලි කිරීමේදී තණ්හාවේ ස්වરૂප කියනවා තුනක්. එහෙනම් තණ්හාවේ ಗುಣ කියනවා තුනක්. තණ්හාවේ ස්වરૂප තියෙනවා තුනක්. ඒතකොට තණ්හාව කරන කාර්යයන් බැලගත්තොත් කාර්යයන් තුන තමයි පූනෝ භවිකා පළවෙනි කාර්යය. තණ්හාව අපිට කරන එක දෙයක් තමයි මේ සංසාරයේදී පූනෝ භවිකා කියන රාජකාරිය කරලා දෙනවා අපිට. එයාගේ කාර්යයක් ඒක තණ්හාවේ. පූනෝ භවිකා. නන්දි රාග සහගතා. ඔන්න දෙවෙනි කාර්යයක් තණ්හාව කරනවා. එයාට තණ්හාවට පුළුවන් කෙනෙකුට නන්දි රාග සහගත කරන්න. අපි පස්සේ බලමු මේ ಗುಣ මොනවද කියලා. ඊළඟට තණ්හාවට පුළුවන් හැකියාව තියෙනවා, එයාගේ රාජකාරියක් වෙනවා. తත්‍ර తත්‍ර අභිනන්දනී. මේ ಗುಣ තුන ඉස්සෙල්ලා බලමු. මෙන්න බුදු බුද්ධ ඥානේ තණ්හාව අපිට කරන දේ ගැනයි මේ කියන්නේ. පළවෙනි එක පෝනෝ භවිකා. පෝනෝ භවිකා කියන්නේ නැවත උප්පත්තියක් ලබා දෙනවා. භවයක් ඇති කරනවා. අලුත් බලයක් ඇති කරනවා. ඊළඟට දෙවෙනි එක පොනෝ භවිකා නන්දිරාග සහගත. ඒ ලැබුවා වූ භවයේ නන්දිය කියන්නේ සතුට ඇති කරනවා. දැන් තණ්හාව අලුත් භවයක් ඇති කරලා නිකන් ඉන්නේ. ඒ භවයේ අලෝනවා නැත්නම් ඒ භවයේ අලුතෙන් හදපු භවය කියන්නේ පැවැත්මක්. අලුත් පැවැත්මේ සතුටු කරවනවා. එයත් තණ්හාව කරන රාජකාරිය. ඊළඟට එතනියුම් නවතින්නේ තව රාජකාරියක් තණ්හාවේ තියෙනවා. తත්‍ර తත්‍ර අභිනන්දනි. తත්‍ර తත්‍ර අභිනන්දනි කියන pāli වචනේ සාමාන්‍ය සිංහලට ගත්තොත් පැන පැනා සතුටු වෙන්න හැකියාව මේක අපි නිකන් බැලුවාම අර තණ්හාව කියන්නේ ලෝභය කියන දැනුමින් බැලුවොත් මෙල අපිට තේරෙන කිසි දෙයක් නැහැ මෙතන. නමුත් බුදුහාමුදුරුව පෙන්වන තණ්හාව එහෙම එකක් නෙවෙයි. තණ්හාවේ පළවෙනි රාජකාරිය දරුණුම දේ පෝනෝ භවික අලුත් භවයක් හදනවා. අලුත් භවයක් හදන්නේ කොහොමද? දැන් මේ පින්වතුන්ට හිතෙන්න පුළුවන් අලුත් භවයක් හැදෙන්නේ මිනිස්සු එහෙනම් මරුණාට පස්සේ. මේ කතාවම නෙවෙයි මේ කියන්නේ. දැන් මේ පින්වතුන්ට මං කියන එක ඇහෙන්නේ ඇහිලා මීට විනාඩි දෙකකට ඉස්සෙල්ලා කියපු එක. දැන් මේ මොහොතේ ඇහෙන්නේ නැහැ. අලුත් භවය. මේ බණ අහන්න අහන්න අලුත් භව හදලා දෙනවා තණ්හාව. පළවෙනි වචනේ අහනකොට හැදිච්ච භවය නෙවෙයි දැන් ඊගාව වචනේ හෙනවා. අලුත් භවයක්. අලුත් භවයකට ගෙන යන්නේ නිකන් නෙවෙයි. අහන්නේ අහන පුජ්‍යලේ සත්‍යේ පිහි කරගෙන. එහෙනම් භවය හදන සත්‍යේ පුජ්‍යලේ. එහෙනම් තණ්හාව තුල තමයි සත්‍ය පුජ්‍යල භාවයේ ජනිත කරන්නේ. මේක තමයි මේ දේශනාව. එහෙනම් දැන් අපිට අලුත් භවයක් හදලා මේ පින්වතුන්ට මේ වෙලාවේ එක වචනයක් ඇහෙනවා ඊගා වෙලාවේදී ඊගා මොහොතේදී තව වචනයක් ඇහෙනවා. ඒතර මුල් වෙලාවේදී ඇහිච්ච වචනේ එක භවයක්. ඒ ඒ භවයේ නිකන් අහලා ඉන්නේ මේ පින්වතුන් ඒ ගැන සතුටු වෙනවා බණ අහන්න කැමති හින්දා. තණ්හාව සතුටු කරනවා. ඒක දෙවෙනි දෙවෙනි කයේ ගුණය. නන්දි රාග සාගත. ඒ අතරතුර මේ බණ අහන ගමන් මේ පින්වතුන්ට ඕන නම් පුළුවන් බණ අහ ඇහෙන්නේ කණේ. තුන්වෙනි තණ්හාවේ තියෙනවා තුන්වෙනි රාජකාරිය తත්‍ර తත්‍ර අභිනන්දනී පැන පැන සතුට වෙන්න පුළුවන් මේ බණ අහන ගම කණෙන් බණ අහන ගම මේ පින්වතුන්ට මනෝ ඉන්ද්‍රියෙන් ගේ මතක් කරගන්න පුළුවන් පණින්න පුළුවන් තණ්හාවට පැන පැන සතුට වෙන්න පුළුවන් එහෙනම් සත්ත්ව පුජ්‍යල භාවයට අදාළ අලුත් භවයක් හදනවා මොහොතෙන් මොහොත භවය වෙනස් කරන පැවැත්ම වෙනස් කරන්න තණ්හාවට පුළුවන් ඒ වෙනස් වෙච්ච පැවැත්මේ සතුට වෙන්නත් තණ්හාවට පුළුවන් එහෙන් භවයක් හදලා ඊගාව වටයදී ඕනනම් කනට පැනලා කණින් හදන්නත් පුළුවන් භවය ඊළඟට නාසයට පැනලා හදන්නත් පුළුවන් එහෙනම් මේ අස්කන්නා නාසාදී ඉන්ද්‍රයන් වලින් එන ඕනම අරමුණකට පැන පැනා සතුටු වීමේ සහජ හැකියාවකින් යුක්තයි තණ්හාව. ඔකට තමයි කියන්නේ తත්‍ර తත්‍ර අභිනන්දනය. පැන පැන සතුට වෙනවා. මේ පැන පැන සතුට වෙන හින්දා සතුට වෙන්නේ හදලා අවසන් කරන හින්දා ඒ සතුට වෙන පුජ්‍යලයේ බිහි කරනවා. එන්නේ පුජ්‍යලයා තමයි සංසාරේ. එතකොට තණ්හාව තිබුණම වෙන දේ. එහෙනම් අපිට දැන් තණ්හාව තිබිලයි මේ බණ අපිට තණ්හාව තිබිලයි ඒ කියන්නේ එදිනෙදා කටයුතු කරන්නේ. අපි තණ්හාව තිබිලයි පස්පව් කරන්නේ. තණ්හාව තියෙන වෙලාවකමයි අපි අ පින් දහම් කරන්නේ. තණ්හාව තියෙන වෙලාවකමයි අපි සමත භාවනාව වඩන්නේ. දැන් මෙන්න මේ විදිහට තණ්හාව නැති තැනක ඔය කියන කටයුතු නෑ. තණ්හාව නැත්නම් පස්පව් වෙන්නත් බෑ. පින්දහම් වෙන්නත් බෑ. ඒ වගේම ධානාදී දේවල් සමත භාවනාවෙන් ලැබෙන්නත් බෑ. එහෙනම් ධානය තුල තියෙන තණ්හාවමයි. පින්දහම් තුලත් ක්‍රියාකාරී සමාජිකයා ක්‍රියාකාරීත්වය ලබවදින්නේ තණ්හාවමයි. පස්පව් වල ක්‍රියාකාරීත්වය තණ්හාවමයි. මෙන්න මේ ටික තමයි සාමාන්‍යයෙන් කම්මස්සගත සම්මාදිට්ඨියේදී තණ්හාව කරන්නේ. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී තණ්හාව නැහැ. නැති හින්දා මොකද වෙන්නේ? දුක නැතු වෙනවා. දැන් අවිගුණලන්ට අපිට මේ වෙලාවේ තව ටිකක් බනහනකොට ඒකම දුකක් වෙනවා. ඒ තණ්හාව තියෙනවා. දැන් බනහන එක සතුටක් වෙන්නේ නන්දි රාග සහගතයි. නමුත් තණ්හාවට පුළුවන් පැන පැන සතුටු වෙන්න. නන්දිරාග රාගතා කියන්නේ කලින් ඇහෙන දෙයට සතුටු වුණාට ඊගාට මනසෙන් මතක් වෙන දේ තමන් ඒ අතීතයේ කරපු දෙයක් නම් ඒකට දුක් වෙන්න පුළුවන්. තත්ත්‍ර තත්‍ර අභිනන්දනී කියන ගුණය නිසා ඒ විතරක් නෙවෙයි මේ තණ්හාවේ ස්වરૂප තුනක් පස්වග මහණුන්ට කියා දෙනවා. මේ සංසාරගත සත්‍යයට බලපාන ඒ ස්වરૂප තුන තමයි කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හා. දැන් අපි මේ කාම ලෝකයේ ඉන්නේ මිනිස්සය කියන්නේ කාමාවචර සතුන්. කාම තණ්හාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. කාමාවචර ලෝකයේ ඉන්න මිනිස්සය වගේ අපේ ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රිය. ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රිය. මනස හැර මෙන්න මේවා පිනවඬ පිනවීමෙන් නන්දි රාග සාගත වීම ඒ වගේම අලුත් බව හැදීම ඒ වගේම චත්‍ර తත්‍ර අභිනන්දනී වීම ඒ කියන්නේ කාම තණ්හාවට පුළුවන් අර ගුණ තුනම ඇති කරන්න කාම තණ්හාවට පුළුවන් තනියම <clears throat> පෝනෝ භවිකා ගුණය නැවත භවයක් ඇති කරන්න පුළුවන් ඒ භවයේ සතුටු වෙන්න පුළුවන් කාම තණ්හාවට. ඒ වගේම ඒ භවයේ විවිධ ආරමුණු කරා පැනපැන සතුටු වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන ගුණ තුනම කාම තණ්හාවට තනියෙන් ඇති කරගන්නත් පුළුවන්. ඒ වගේම කාම තණ්හාව නැතුව භව තණ්හාවෙනුත් අර ගුණ තුනම ඇති කරන්න පුළුවන් අපිට. භවය කියන්නේ පැවැත්මයි. කාමය කියන්නේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය පහ පිනවීම. දැන් මේ පින්වතුන් සාමාන්‍ය ජීවිතය ගත්තොත් ටෙලිනාට්‍යයක් හැම බලනවා කියන්නේ කාම තණ්හාවෙන් අර කියන ගුණ තුන හදන එක. මොකද්ද? අලුත් බව ඒ කියන්නේ පොනෝ භවිකා ඒ ඒ පේන රූපයට හෝ ශබ්දයට නන්දි රාග සහගත ඇලෙනෙක් විවිධ විවිධ චරිත විවිධ විවිධ අරුමුල වලට පැන පැන සතුටු වෙන්නේ ඒක. ඔන්න කාම තණ්හාවෙන් ඇති කරන දේ. ඒ වගේ නැතුව අස්කන්න ආසාදී දේවල් පිනවන් නැතුව අපි ඒක සතුටක් නොවි. පේන රූපය පිනවෙන්නේ නැතුව ඒක සතුටක් නොවි. අපි ජීවත් වෙන වෙලාවල් තියෙනවා. ඇහෙන දේට සතුටක් පිනවන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බනහන පිනවෙන්නේ නැහැ. නමුත් මෙතෙන් දෙන්නේ බණ අහන භවය හද. එහෙනම් දැන් බණ අහනකොට කාම තණ්හාට වැඩිය අපිට බලපාන්නේ භව තණ්හා. පැවැත්මක් හද. ඒතර කාමයේ අහක් වෙලත් මේ තණ්හාවට තනියෙන් රජ කරන්න පුළුවන්. කාමයේ අහක් වුණාම එක්ක ඒ බලයේ යන්නේ භවය පැවැත්මයි. දැන් හොඳ සමාජයක් හදන්න කියන එක කාම තණ්හාව නෙවෙයි භව තණ්හාවෙන් කරන එක. සමහර විට මේ තණ්හාව භවයක් හදන්න කැමති නැත්නම් විභව තණ්හාවට එනවා. අනිත් පැත්තට යනවා. භවයට විරුද්ධ වීම. දැන් මිනිස්සෙකුට උනත් manussත්වය අගයලා හොඳින් ජීවත් වෙන එක භව තණ්හාවෙන් කරන එක. නමුත් එලා මිනිස්යන්ට වෙනවා කාලයකදී වෙනවා manussත්වයට වැඩිය දේවත්වය හොඳයි. ඒක තේරුම මොකද්ද? manuss භවයට වැඩි හොඳ නෑ manuss භවය. manuss භවයට තියෙන එන විභව තණ්හා. ඒකේ ප්‍රතිඵලය සමහරට දේව භවයක් හෝ බ්‍රහ්ම භවයක් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ පැහැදිලි කරන මේ පින්වත්තුන්ට හොඳටම තේරෙන විභව තණ්හාව තියෙන්නේ මිනිස්යාට. සියලුම මිනිස්සය සියදිවි නසාගන්නේ කාම තණ්හා, භව තණ්හා වලින් නෙවෙයි. විභව තණ්හාව. ඒතර විභව තණ්හාව සම්පූර්ණ සක්‍රිය වෙලා තමයි කෙනෙක් තමා විසින්ම මරණය ළඟා කරගන්නේ. කාම තණ්හා තියෙන කෙනාට මරණය ළඟා කරගන්න බෑ. ඒ වගේම මනුෂ්‍ය භවයට කැමති කෙනාට භව තණ්හාව හුඟක් ප්‍රකට කෙනාට මරණය ළඟා කරගන්න බෑ. එහෙනම් මරණය ළඟා කරලා දෙන්නේ විභව තණ්හාව. දැන් මෙන්න මේ විදිහට මේ තණ්හාවේ ස්වરૂප තුනකින් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුනෙන් බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්තා මේ සංසාරගත සත්‍යය ඉපදීම ජරාවට පැත්වීම, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛ, දෝමනස්ස මේ සංසාරයේ තියෙන සාමාන්‍ය ලක්ෂණ ටිකේදී දුකටපත් වෙනවා. මේ තණ්හා තුන් ආකාරයේ ඉදිලා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒකට දැන් මේ පින්වතුන් හිම කල්පනා කරෝ දැන් අපි බණහනින් හින්දා අපි දුකකටපත් වෙලා නැහැ කියලා. ඒක වැරදි. අපේ දුක අපිට තේරෙන්නේ. මොකද තේරෙන්නේ නැත්තේ අපි ඉන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හරියට ඌරෙක් අර මඩවලකට කැමති වගේ ඒ ඌර කවදාවත් හොඳ ටයිල් අල්ලපු පොළවක කුෂන් දාපු පොළවක නිදා කරගෙන නිදියන්න දුන්නට එයා කැමති නෑ. එහෙනම් කම්මස්සගත සම්මාදිට්ඨිය ඉන්නේ අපිට හුඟක් දුක නැත්නම් බුදුහාමුදුරුව පෙන්වන ලෝකෝත්තර සම්මාදිට්ඨියේ සත්‍ය ස්වરૂපය වහලා මේ තණ්හාව අපි වෙන ස්වરૂපයකට පත් දුක දුකක් නොවන විදිහට පෙන්නනවා මොකද එයාට තියෙනවා නන්දි රාග සහගතා කියලා ගුණයක්. ඇලිලා සතුටු වීමේ හැකියාවක් තියෙනවා. ඒ සතුට පෙන්නලා මේ තණ්හාව සංසාරගත සත්‍යය මුලාවට දානවා. දැන් මෙන්න මෙහෙම ඉස්සරහට ගෙනහිල්ලා බුදුහාමුදුරුව පෙන්වන්නේ පස්සම මහණුන්ට ඒ තණ්හාවේ තියෙන මේ රාජකාරී තුන පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී. ඒ කියන්නේ අලුත් භවයක් හදනවා, ඒ භවයේ සතුටු වෙනවා, ඒ සතුට වෙලා තව ඕන්නම් අනික් භව වලට පැන පැලා සතුට වෙීමේ හැකියාවක් තියෙනවා. එතකොට තණ්හාව පණින්නේ වෙන තැනකට නෙමෙයි මේ පින්වතුන්ගේ මේ වෙලාවේ පණින්නේ මේ බණ අහන එකට ඇහෙන් එන කණෙන් එන අරමුණට පයනලා එතන සතුටු වෙනවා එයාට පුළුවන් ඕන්න ඊගාවට ඇහෙන් පේන එකට පැනලා සතුටු වෙන්න එහෙනම් මේ තණ්හා පණින්නේ අපේ ඉන්ද්‍රියන් හයට තණ්හාව එහෙනම් පැනලා අලුත් භවයක් හදන්නේ මේ කියන අස්කන්නාස ආදී ඉන්ද්‍රියන් හයින්. ඊළඟට ඒ භවයෙන් පැන පැනා විවිධ විදියට తත්‍ර తත්‍ර අභිනන්දනී කියන පැන පැනා සතුට වෙන හැකියාව තියෙන්නේ මේ ඉන්ද්‍රිය හය හරහායි. ඒක හැමදාම මේ පින්වතුන්ට සංසාරගත සත්‍යයට නින්දගිය නැති වෙලාවට තණ්හාව ඔය රාජකාරී කරලා එයාගේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පෝෂණය කරගන්න. මේ පෝෂණය වීමෙන් ලැබෙන ඵලය සංසාරය. දැන් බුදුහාමුදුරුවෝ දැක්කේ ලෝකෝත්තර සම්මාදිට්ඨියේ තියෙන විශේෂ ගුණය තමයි තණ්හාවට පෝෂණය වෙන්න දෙන්නේ නැහැ. භවයක් හදන්නේ තණ්හාව. එහෙන් එන අරමුණෙන් භවයක් හදන්න දෙන්නේ නැහැ. කණෙන් එන අරමුණෙන් භවයක් හදන්නේ සම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. භවයක් හදන්නේ නැත්නම් ඒ භවයට සතුටු වෙන්න බෑ. ඒ භවයට සතුටු වෙන්නේ නැත්නම් පැන පැන ආය භව හදන්නත් බෑ. දැන් මෙන්න මේ தത്വෙට එන දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් පස්සක මහණුන්ට පැහැදිලි කරනවා එවැනි දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ තැනට යන්න මාර්ගය මෙයයි. මොකද්ද මාර්ගය? ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිමයි. දැන් එහෙමනම් අද දවසේ අපි පැහැදිලි කරගෙන ආවේ මේ දෙවනි ආර්ය සත්‍ය ඊළඟ දේශනාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා තුන්වෙනි ආර්ය සත්‍ය. මේ ආර්ය සත්‍ය හතරම තියෙන්නේ එක තැනකයි. කොතනද තැන? ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලයි. අපි ඉන්නේ ලෞකික සම්මාදිට්ඨිය තුලයි. එහෙනම් අපිට මේ අවස්ථාව ලබන දේශනාවේදී උදා කරගනිමි. අද දේශනාවේ කාල වේලාව දැන් අවසන් වීගෙන යනවා. ඒ නිසා මේ ආකාශ ආකාශ බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සමුදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමනිද්దికා නමෝදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්තා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආචාචා Thank you. අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පොකුණුවිට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ